ගං ගං ගං ගං ගං ගාරිස ගාරිස ගං ගං විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා ගී පද රටා ස්වර රටා යලි කියවන ස්වදේශීය රටා ස්වදේශීය සේවයෙන් සෙනසුරාදා පෙරවරු 10ට ස්වදේශීය රටා කන්ද උඩරට කඩුගන්නාවේ නුවර කොළඹ මාර්ගයට මුහුණලා පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ නිවාස පෙළේ එක්තරා නිවසක සංගීත සාක්ෂයක් පැවැත්විණි. සල්පිනා, බටනලා, තබ්ලා, මැන්ඩලින් වැනි සංගීත භාණ්ඩ වලින් මුසු සිංහල දෙමළ හින්දි ගීත නාදයට වැටි උන් යොමු සාක්ෂකරුවන් මළු පිළිබඳුන් හිස් කරන අතරතුරේ සංගීතයට ආශක්ත වූ සිත් ඇති ගැටවරයෙක් මේ ස්ථානයට රිංගාගත්තේය. ගීත ගායන සුබලාභකට නවතා දැමූ මොහොතක ඉඩක් වල ඇසිල්ලේ මේ ගැටවරයා සෙමින් ප්‍රිය සංගීත භාණ්ඩයකට සමීප විය. දෙපයින් පාගමින් වැයීමට හැකි දෝසකන වෙත ඇතුළු ඔහු ඒ වයනට විය. දෙපයින් පාගමින් සරපුරයේ අතැඟිලි ඔබුඹ යවමින් සිය මන්දල සපුරා ගන්නට තිබූ කාලය තවත් මොහොතකින් නැතිව ගියේය. කන තදින් මිරිකා හිසට පාරක් දුන් තරමේකු ඔහුව එතෙන් පළවා හැරිය. මැලවන මොහොනින් එතනින් පිටවලට සතුට සිතක් ඔහුට විය. ඒ හාමුලින් වාදනය කිරීමට මොහොතකට හෝ හැකියවීම පිළිබඳවය. එමක කඩුගන්නාව නගරේ චිත්‍රපට පෙන්වන සිනමා ශාලා නොතිබූ අවධියයි. චිත්‍රපට පෙන්වුවේ බයිස්කෝප් ටෙන්ට් ලෙස හැඳින්වූ කෝඩාරම්කය. චිත්‍රපට නරඹීමට ප්‍රිය වූ ඔහු ඒවායේ ගීත කටපාඩම් කරගත්තේය. ඒවා නිතර නිතර ගයන්නටද විය. චිත්‍රපට නැරඹීමෙන් පසු රාත්‍රී නිින්දේදී ඔබ බැලිව සැතපී ඔහු ඒවා ගැයීය. ඒ නිතර අසසිතසේ පියාට ඔහු පිළිබඳව කරුණාසිතක් පහළ විය. සංගීතයට සිය පුතණුවන් දක්වන ඇල්ම තේරුම්ගත් පියා දිනක් ඔහුට ත්‍යාගයක් තියෙන කලය. ඒ දුටු ඔහු සතුටින් ඇලී ගියේය. පුදුමයක් විය. එය ෆුට්බලෝ සර්පිනාවකේ ඉන්පසු ඔහු විවිධ සංගීත භාණ්ඩ හා ගීත අසමින් ඒවා වාදනය කළේය. ශ්‍රවණකින් හැකිපමණින් ස්වරාට අල්ලාගත්තේය. ඒ කැටවරයා අන් කිසිවෙකු නොව වික්ටර් රත්නායකයන්ය. අති උතුම් ශ්‍රී දන්තධාතු වහන්සේ වැඩවසන කන්ද උඩරටදී 1942 පෙබරවාරි 18 වෙනිදා බදාදා ඔහු උපත ලැබිය. කඩුගන්නාව නැමැති සුන්දර පරිසරයක ඔහුගේ පවුලේ වාසභූමිය විය. මෙහිදුන සලුතරේ නිතර එතෙන කුඩා නිවසේහි ඔහුද ඇතුළුව සහෝදර සහෝදරයන් දසදෙනෙකු විය. ඔහු පවුලේ තුන්වන දරුවායි. වත්නායක ආරච්චිලාගේ දුන් ජේම්ස් සීපියාවිය. ඔහු රජයේ ඖෂධ සංයෝජකයෙකු විය. අබේකුන් මායතුන්ලාගේ සුමනාවතී ඔහුගේ මෑණියන්ය. වික්ටර් වත්නායක නම් නව යෝන් තරුණයා එතෙන් පටන් වයන්නටද ගයන්නටද පටන් ගත්තේය. සිය පුතුණන්ගේ දක්ෂතාවයන් දුටු පියා ඔහුගේ සංගීත ඥානය පෝෂණය කිරීම උදෙසා නව මාවතක් තනන්නට කල්පනා කළේය. 1957 දී මහනුවර මුල්කම්පල එන්ජීකේ කලායතනයේ සිරිල් පෙරේරා මහතා හමු වී ඔහු වික්ටර් වක්නායකව බාර කළේය. ඒ ඔහුගේ සංගීතයේ අත්පුත් වීමයි. එදින සිට ඔහු සංගීතයේ ක්‍රමානුකූලව ඉගෙන ගත්තේය. සංගීත කලාතුරට ඇතුළු 6 මාසයක් යන විට සිය ගුරුවරයා ඔහුගේ ගාස්තු ගැනීම නවතා දැමිය. ඒ වෙනුවට ඔහුට ශිෂ්‍යත්වයක් ලබා දුන්නේය. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මධ්‍යම විභාගයේ සමත් වූ ඔහුට 1963 දී රාජ්‍ය සංගීත විද්‍යාලයේ දොරටු විවරණය සංගීතයේ විශ්වීය සීමාවන් දැන ඉගෙන ගැනීමේ වරම් ඔහුට ඉන් ලැබින 1963 දී සංගීත විද්‍යාලයේදී ඔහුට තවත් සමකාලීනයන්ගේ ඇසුර ලැබිනා සරත් දසනායක මර්වින් පෙරේරා සේන වීරසේකර සජාතා අත්තනායක අමරසිරි පීරිස් පොන්සිරි මහවත්ත බර්ටි රන්සිංහ ඉන් කිහිප දෙනෙකි වික්‍රමනායක ගුවන්විදුලිට මුලින්ම සම්බන්ධ වන්නේ ආධුනික ගීත සංගීතකය ලයිට්ස් මයිත්‍රපාල සහ කරුණාරත්න අභිෂේක නැමැති ජ්‍යෙෂ්ඨ නිවේදකින් මෙහෙවූ එම වැඩසටහන භාරව කටයුතු කළේ KAW පෙරේරා මහතායි වැඩසටහන එයාෂිප් ආධුනික ගීත ප්‍රසංගයයි මේ ගීත ප්‍රසංගය නැත්නම් ආධුනික වැඩසටහන මෙහෙවුවේ කරුණාත් අධේශය කරනතුමා ඒ වගේම ලයිතේෂ් මයිසුපාල කියන අතිදක්ෂ නිවේදක එහෙම නැත්නම් දවසවන් සම්පාදකවරු තමයි මේ දවසවන්ට සම්බන්ධ වුනේ. මට මතකයි KW පෙරේරා කියන පසුව සිටුරට අධ්‍යක්ෂවරයෙක් වශයෙන් අතිශය ජනප්‍රිය වෙච්ච KW පෙරේරා මහත්මයා තමයි මේ යාසිප් සංගීත ගමගේ බාරව කටයුතු කළේ. ඉතින් මම මුලින්ම ගුවන්විදුලියේ මගේ හඬ එහෙම නැත්නම් මගේ ගීතයක් ප්‍රචාරය වුණේ මේ යාසිප් සංගීත තරගය කියන දරසතහන හරහා. මම හිතනවා ඒ තමයි මේ මගේ මුලින්ම හඳ එහෙම නැත්නම් මගේ ගීතමය හඳ දේනට මුසු වුණේ ඇත්ත වශයෙන්ම මේ ආශිප් සංගීත තරංගයේ කියන වැඩසටහන හරහා තමයි. ඉතින් ඒ වැඩසටහනේදී ඇත්ත වශයෙන්ම දක්ෂ ගායිකාව හැටියට නන්දා මාන්නී පළවෙනි තැනට තේරුණා මම දක්ෂ ගායිකයා හැටියට මා දෙවනි තැනට තේරුණා අද වගේ මට මතක් කරන්න පුළුවන්. වික්ටර් රත්නාකරන්ගේ ප්‍රථම ගුවන්විදුලි සමගිය ප්‍රයෝගයේ සින්ද බින්ද මහජන නැමැති ගිය සහ ගොඩ මොහොතේ මුතුවට නැමැති ගීතයයි. මේ ගීත රචනා කළේ අරිසන් අහබුදු සූරිය ඈත පෙනෙන හිමෝ කඳුමත අනිත් ගීතයයි. මේ ගීත අතරින් ගොඩ මොහොතේ ගීතය ඉතා ජනප්‍රිය වූ අතර වික්ටර් රත්නාකරන් නම ජනගත වීමට හේතු විය බණ්ඩාරවෙල ඇතම්පිටිය මහවිද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළ අවධියේ වික්‍රමත්නායක දුම්රින් බණ්ඩාරවෙල අතරතුර ලැබූ අත්දැකීම් පාදක කොටගෙන පාතේවලා ගීතය සේන වීරසකරන්ගේ පදමාලාවෙන් බිහිවි ඒත එම ගීත ගොන්නට ඇතුළත් වෙනවා ඒද ශ්‍රාවක හදවත් වලට ලං වීමේ මග කී ගීතයකී වික්ටර් රත්නාකේන්ගේ සිනමා සංගීතය හා ගායනය ඔහුගේ වටිනාකම් තවදුරටත් ඉහළට ගෙන ආවේය. සුගතපාල සෙන්වත් යාපාධ්‍යක්ෂණය කළ හන්තාවේ කතාව චිත්‍රපටයට මාගලසේකරන් වචනා කළ ප්‍රේමසිරි කේමදාසන් තම නිර්මාණය කළ නන්දා මාලනී සමග ගැයූ සරා සුඳුරු ගීතය ඔහුගේ පළමු චිත්‍රපට ගැයීම විය. 1972 දී නිර්මාණය වූ මාතරාජ චිත්‍රපටය මෙරට සිනමාවේ විවිධ ක්ෂේත්‍රවල බිහි වූ දැවැන්තීන් කිහිප දෙනෙකුගේ කුළුණු නිර්මාණ පිළිසීම විය. කැටයම් මොකෝයා ප්‍රසන්න ඉදිරිසිංහ අධ්‍යක්ෂණය කළ වචිදුර පරමයේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළද වික්ටර් වඩ්නායකයන්ය. එහි තූතද අතිශය ජනප්‍රිය විය. 1979 දී මහාචාර්ය සුනිල් ආනන්දයන් අධ්‍යක්ෂණය කළ සරංගලී චිත්‍රපටය වික්ටර් වඩ්නායකයන්ගේ පරිශනාත්මක සංගීත අත්හදා බැලීම් සහිත චිත්‍රපටයක් විය. 1979 දී සුනිල් ආනන්දයන්ගේ කොඩිමන්ලි චිත්‍රපටයේ වික්ටර් වඩ්නායක සංගීතය නිර්මාණය කළ අතර කොහේ සිට ඔබ ගීතද ඉතා ජනප්‍රිය විය. 1980 දී සුනිල් ආයරත්න නිර්මාණය කළ සිරිබු අයියා චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් ඔහු ජනාධිපති සම්මාන ලැබිය. 1986 දී ආරණ්‍යරත්න විතාන අධ්‍යක්ෂණය කළ අතුරු මිතුරු ළමා චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් ජනිත් ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබිය. 1994 දී අමසමිය සහ 2000 වර්ෂයේදී ඉරස්මා චිත්‍රපටයේද ඔහු සංගීත අධ්‍යක්ෂණය කළේය. වික්ටර් රත්නායක මෙරට ඒකපුද්ගල ප්‍රසංග කලාවේ විචිත්‍රවත් වෙනසක් කළ නිර්මාණකරුවා විය. 1973 ජූලි 20 වෙනිදා කොළඹ ලුම්බිනි වංගහලේදී ඇරඹි සා ප්‍රසංගය මෙරට සංගීත ප්‍රේක්ෂක ස්වාවක චනමන සදාතනික මතක රසක් තන උපසංගයක් විය. දර්ශන වාරයේ 1500කට ආසන්න සංඛ්‍යාවක් පැවැත් වූ එය එවැනි ප්‍රාසංගික අත්දැකීමක් ලාංකීය ජනයාට ලබා දුන් එකම ශිල්පියා විය. වික්ටර් රත්නායකයන් සරණ ගී තනු වචකයෙකු ලෙස වඩා කැපී පෙනෙන නිර්මාණකාරයෙකු දුනේය. ඔහු පරිශනාත්මක අත්හදා බැලීමද මෙරට සිංහල ස්වභාවිත ගීත වෙනුවෙන් කළේය. පණ්ඩිත අමරදේව නන්දමාලි සුනි ඉදිරිසිංහ සරත් මනසිරි අභිවර්ධන පාලසූරිය නිරංජන සරෝජනේ මෙල්ටන් මල්වාරච්චි ලතා වල්පොල ඉච්ඡා ජෝතිපාල ශ්‍රීමති තිලකරත්න ඒකත් ජයකුලි ප්‍රදීප් සිල්වා සුජාතා අත්නායක වැනි ජේෂ්ඨයන්ට මෙන්න නිරෝෂා විරාජිනි සවිතා මුදන්කොටුව හර්ෂණ දිසානායක වැනි නව පරම්පරාව දක්වා ගායක ගායිකාවන්ට සිල් පණු වචනා කළේය දහස් කරන කීකා ඇති වික්ටර් වක්නායකයන් මෙරට ශ්‍රාවක ප්‍රේක්ෂක ප්‍රජාවකේ මනතර සපුරාලු මෙහෙරිතම මතක දහසක් පිරින්න කළ කලාකරුවෙකි. නිසර්ග සිද්ධ වශයෙන් උරුම කරගත් අසමාන කරුණාවත මధుර ලලිත ස්වරයක් සංගීත කලා නිර්මාණ විශේෂෙහි අතුල්‍ය ප්‍රතිමා ශක්තියත් ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය පිළිබඳව කතා ප්‍රවෘත්ති තුළ අප්‍රමාණ මිනිසෙකු බෙහෙකලය. ඒ ඔහුය දහස් ගණනක් ප්‍රදානය කරමින් සිය සහෘද ගායක ගායිකාවන්ට වේදිකා පැනීය. ඔවුන්ට ජනප්‍රසාදයට පාත්‍ර වන මන්ත්‍රණීය ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂක ශ්‍රාවක සෝහස යුග සවන් සිය හඬින් සනසාලිය. ඔහු එලිතර හිත ඇති නිර්මාණකරුවෙකි. සහෘදයේකි. ඔහු කියවා හෝ ලියා නිම කළ නොහැකි දිගු කතාවකි. ඔබ සිත නලවමින්ද, සනසමින්ද, හඬවමින්ද කඟපත්සේ සිතුවිලි ධාරා මෝහත් කරමින්ද සියලු වස සිය හඬට කවා අපේ හැඟුම් අපට දැනෙන ලෙස ගැයූ යුගයේ ආකර්ණීය හඬ අක්කමාන මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන සිංහල ස්වදේශී සේවය නාද භාව තාන්ත්‍රිකයා සිංහල සාහිත්‍යය හැඟුම් කරණය කළ ප්‍රේමණීය හඬ ආචාර්ය වික්ටර් බට්මලයික යලි කියවන ස්වදේශීය වටා ඔබවන් සුබ හැන්දාවක් අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා යලි කියවන ස්වදේශීය රටා ඔබ පිළිබඳව හැඳින්වීමට පූර්විකාවක් ලැබීමට මා බොහෝ මහන්සි වුණා සුදුලිමයි කරදාසේ 10 15ක ලියමින් කුරුටුගාමින් ඉරමින් යලි ලියමින් ඒවා විසිකරමින් හරිම දේ ලියන්න උත්සාහ ගත්තා ඔබගේ ගීත එකිනෙක අසමින් ඒවා විනිවිද ඒ වචනවල අර්ථය ඒවයින් හෝ දෙයක් අරගෙන පූර්විකාවක් ලියන්න මම ගොඩක් මහන්සි ගත්තා. හිරු බැස යන වෙලාවක හිතමුතුරු සුළඟේද සිහිල් සුලන් රැල්ලේද හඳ පානේද තනිතරු දකිමින්ද අඹ මල්වල සුවඳ දිගේ ඉව කරමින්ද හිත ගාව දඟ කළ සිටුවිලි තරු අත්තකුරින් ලියා තබන්නට මම උත්සාහ ගත්තා. ඔහු කවුද? ඔහු අපේ හදවතේ හැඟුම් ගැයූ ගායකයානෝ හදවතේ විදුම් බැයූ වාදකයානෝ අදවතේ සුසුම් මෙව් නාද තාන්ත්‍රිකයානෝ ආචාර්ය වික්ටර් රත්නාකයන්නි ඔබටයි ස්වදේශීය රටා අප්‍රමාණ මිනිසුන්ගේ කියවීමට එක්වන්නට ගෞරවනීය ආරාධනය ආචාර්ය වික්‍රත්නායකයන් කියවීමට අපි හෙව්වා කවුද වඩාත්ම උචිතයි කියලා. ඔහුට වඩාත් හිත ඇති ඒ පිළිබඳව වඩාත් දැනුවත් විද්වතුන්ට අපි ආරාධනා කළා. වික්ටර් රත්නායක සංගීතවේදියාණන්ගේ නිර්මාණ සභෙක් වෙනින්ද තාප්‍රසංගය බැරි තාසංගික අත්දැකීම් වල පසුබිම් සහායකෙක් වෙමින්ද ඔහුගේ ජීවන ගමනේහි කලන මිතුරෙක් වෙමින්ද මෙරට ගීත සාහිත්‍යයට සුරසගී රසක් තේන කළ ප්‍රවීණ ගීත රචක කුලරත්න ආර්යවංශ මහතා. වික්ටර්ත්නායකයන් පිළිබඳ නිවැරදි කියවීමකට නම් ඔහු හොඳින් කියවූ අයෙක් අපට අවශ්‍යයි. ඔහු පරේෂණයට ලක් කලයික්. ඔහුගේ නිර්මාණ පමණක් නොව ඔහුගේ චර්යාවන් පවා පරේෂණයට ලක් කලයික්. ඔහු වික්ටර්ත්නායකයන්ව ලියුවා ඔහුගේ ජීවිත කතාව. ඔහුගේ නිර්මාණ සගයෙක් වූ ප්‍රවීණ ගීත රචක ගීතනාත් කුඩලිගම මහතා ඔබතුමාට ආරාධනය. ඊළඟට එක්සත් නායකයන්ව කියවීමට ඔහු සමග නිර්මාණකරණයට හවුල් නොවූ නමුත් ඔහුගේ ගීතවලට ආශක්ත වූ ඔහුගේ සංගීත නිර්මාණයන් කියවීමට රිසි විද්වතෙකුට අපි ආරාධනා කළා. ඔහු අද වන විට ලංකාවේ සුභාවිත ගීතය ජනගත කිරීම උදෙසා පාසලක් පාසලක් ගානේ යමින් ප්‍රදේශයක් ප්‍රදේශයක් ගානේ සැරිසරමින් සුභාවිත ගීතයේ අගය අපේ ඊළඟ પરම්පරාවට කියා දීමට වෙරදරන විද්වතෙක් ගීත රචකෙක් මෙලඟ ආරාධනය ගීත රචක ධම්මික බණ්ඩාර මහතාට ප්‍රවීණ විසින් මහත්මයා සංගීත පිළිබඳ ප්‍රාමාණික ධර්මයක් ඇති විද්වතුන් අතර මේ ඔබ දෙපළ තමයි මෙතන ප්‍රමුඛ වන්නේ. ප්‍රමාදවංශ මහත්මයා කිව්ව එතුමාගේ තේරෙන භාෂාවෙන් කිව්ව සංගීතයේ වෙනත් මඟක් තෝරාගත්තා කියන කාරණේ. ඉතින් ආ ගමන් මඟ වෙනත් තැනකට ගෙන ගිය වික්‍රත්නාය කියන්නේ කියන එක සිංහල සරල ගීතය. මුලදී කුරල ගමන් කිව්වා වගේ ගුවන්විදුලි ගීත පටිගත කිරීමේදී යොදාගත් සංගීත මහන්ඳ බව එතන ඉහාට ඒ සීමාවන් අතික්‍රමණය කරගෙන ගිහිල්ලා ඒ පරිශන මට්ටමකට ගෙන ගිය සංගීතඥයා බවට පත්වන්නේ ඔහු. ඔබේ සංගීත දුබේටත් උගේ ලැබෙන ආලෝකය ඒ ප්‍රක්ෂේපණය වෙනවා. වික්‍රත්නම් කියන්නේ සිංහල සංගීතය ජනගත කිරීම උදෙසා කළ ඒ වෙනස ඔබතුමන් කොහොමද දකින්නේ? සංගීතය ශිල්පයක් හැටියට හැදෑරු කෙනෙක් වශයෙන් හිටපු ඒ කාලේ මම 1970 ගණන් වල මුල කාලේ කුලරත්නාගේ වංශයෙන් කියවා වගේම මමත් අපි බොහොම රසවින්ද මින් හිතේ බොහෝ වෙලාවට මගේ පෞද්ගලික රසවින්දනය මම හුඟක් වෙලාවට කැමති ගායන ශිල්පී ශිල්පිනී හැටියට හිතේ සීටි ෆර්නෑන්ඩෝ සුනිල් ශාන්ත සිසිර සේනාරත්න ඒ වගේම ජෝතිපාල මහත්මයා ළඟට මිල්ටන් පෙරේරා එවැනි ශිල්පීන් තමයි මම බොහොම මන්ට දැන් පාසල් කාලේදී ගීතයක් කියන්නේ එවැනි අයගේ ගීත තමයි මම ගායනා කරන්නේ. ඉතින් එහෙම තියෙන අතරතුරේ තමයි 69 68 වගේ වසරවල අපි උසස් පෙළ ඉගෙන ගනිද්දී මේ සිහිල් තුලන් රැල්වේ පාවේ වල ශෝක සනසුන් වේදනා කියන ගීත අප අතරට එන්නේ. ඉතින් එහිදී සංගීතය හදාරන කෙනෙක් හැටියට අපි බොහොම විමසුම් වශයෙන් තමයි මේ දිහා බැලුවේ. මේ මේක කොහොමද මේ එන්නේ අපිට මෙච්චර කල් ඇහිච්ච දෙයක් නෙවෙයි නේද කියලා. ඉතින් ඒ එතනින් තමයි මේ මෙතුමාගේ මේ සුවිශේෂත්වය අපිට ලොකු ආශාවක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ අපි මේක කොහොමද මේක කරන්නේ කියන එක හොයාගන්නට අපි උත්සාහ කරා අපේ ගුරුවරුන්ගෙන් සංගීතය පිළිබඳ දන්න අයගෙන්. එතකොට වාසනාවට මට සංගීත විද්‍යාලයට එන්නට හැකි වුණා. එතෙන්දී මට මෙතුමන්ගේ සහෝදර සෝමපාල රත්නායකයන් මුණ ගැහෙනවා. ඒ තමයි මගේ වාසනාව. එතුමා මගින් මම වික්ටරයව හඳුනා ගන්නවා. එතෙන් සිට මට සෝම්පාල මට ඔබතුමන්ට මතක ඇති මාව හඳුන්වලා දුන්නේ අයියේ මේ හොඳ ටැලන්ට් කට්ටිය කොල්ලෙක් ඒ කාලේ මේ මේ <laughs> කියලා තමයි හඳුන්වලා දුන්නේ. අපි ඔක්කොම කොල්ලෝ ඒ කාලේ. ඉතින් ඊට පස්සේ මේ මේ එතනින් මෙහාට මම මෙතුමන්ගේ සරල ගී වැඩසටහන් වල අත්වැල් ගායනයට තමයි ආවේ. ඔය පුංචි කෑල්ලක හා හා හෝ හෝ කියන අපි ඔක්කොම අදෝර කියනකොට හා හා කියන නිවන් දුටුවෙමි එතන කියනකොට එතනත් අපි හා හා කිව්වා ඉතින් ඒක ඒක ඇවිල්ලා අපිට හරහා නෙවෙයි ඒක ඉහටත් ඉහළින් සතුටක් මේ මේ මෙතනත් එක්කම ගීතයක් ගායනා කරන්න ලැබුණා කියන එක. සංගීත විද්‍යාලයේ සිය ගණනක් සිසුන් හිටියත් ඒ ඒ අවස්ථාවෙන් ලැබුණේ අපි දෙන්න තුන් දෙනාටයි. ලක්ෂ්මන්ත මට බන්දුලට ආනන්දට ඒ වගේ කීප දෙනෙකුට. හැබැයි මම ඒ ඒ ඒ සතුට විතරක් ඉඳලා මම සෑහීමකටපත් වෙන්නේ නැහැ. හැම වෙලෙම මෙතුමා ගීත නිර්මාණය කරන්නේ කොහොමද කියන එක මම ඇත්තටම ගවේෂණයේ යෙදුණා. ඒ කියන්නේ දැන් අපි මේ තරම් කාලේ දැන් සංගීතය පිළිබඳ හොඳට සමහරට දැනන කෙනෙක් ඇරුණකොට මේක තේරෙයිද නැහැ. සාමාන්‍යයෙන් අපිට මෙතෙක් කල් ඇහිච්ච ගීතවල ශ්‍රුති ස්වරයේ හැටියට පාවිච්චි කරේ මධ්‍ය ශබ්දකේ සාස්වරය. ඉතින් සමහර වෙලාවට ඒ ශාසනයේ ඉහළට ගමන් කරන්න බැරි වෙන අය B flat වගේ ඒ වගේ නෝට් එකක් කොමල නියන්න සුතිසරය කර හිටිට කිව්වා. දැන් සුනිල් ශාන්තියන් සීටි ෆර්නෑන්ඩෝ වගේ ඇගේ ගීතවල ශාස්ත්‍රයේ සුතිසරය හැටියට දන්න සමහරලාට මාස්වරය F එක ඔය ඔය වෙනස විතරයි හුඟක් වෙලාවට තිබුණේ. නමුත් මෙතුමා මේ සියලුම දේ අප අපි අසුර කරන ස්වර තියෙන 12ක්. කොමල ස්වර, තීව්‍ර ස්වර, සුද්ධ ස්වර යාමිදි වශයෙන් ස්වර සප්තකය කියලා කිව්වට මේ සප්තකයේ බිඳිලා ස්වර 12ක් බවට පත් වෙනවා. මම හිතන්නේ මේ ස්වර 12ම ශ්‍රුති ස්වරය හැටියට පාවිච්චි කරමින් එක එක ගීතයට අවශ්‍ය කරන ආකාරයට ගීත නිර්මාණය කළේ මෙතුමා. ඒකම අපි හොඳටම හඳුනගත්තේ මෙතුමාගෙන්. සමහරවල් අර්ධ මම උදාහරණයක් කිව්වොත් සඳකඩ පහනක සුනිල්ගේ ගීතය මෙතුමා ශ්‍රුතිස්වරය හැටියට ගන්න මන්දර දයන්න. ඊළඟට මෙතුමාගේ දෙව්රම් දෙහිරු වගේ ගීතයකට ගන්නවනම් මධ්‍ය ඍෂභය රියන්න තමයි ශ්‍රුතිස්වරය හැටියට ගන්න. අමරදේවයන් වෙනුවෙන් සකස් කර කුමරියක පාසලමසල් සෙනුනා කියන ගීතය සකස් කරනකොට ඒක කොමල දයන්න මැද ස්වරයේ ඒක ශ්‍රුති ස්වරයේ හැටියට ගන්න. යානිනිමා නිර්මාණය කරනකොට මධ්‍ය ස්වරයේ පයන්න මධ්‍ය සප්තකයේ පයන්න ජීවිතවලට ශ්‍රුති ස්වරය හරියට ගන්න. ඒක මම කියන දේ සමහරවල් සංගීත නොදන්න කෙනෙකුට තේරෙනවද දන්නේ නැහැ. මේක මහා විප්ලවීය වෙනසක් අපිට ඒ කාලේ. ඉතින් තනු රචකෙක් හැටියට මා අද මේ පැමිණ සිටින තත්වයට මෙතුමාගෙන් ඒ පිළිබඳව ගී තනු නිර්මාණයේ ලැබුණු ආලෝකය, අභ්‍යාසය, උපදේශය කොයිතරම්ද කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා විශේෂයෙන් අනිත් එක තමයි කුලරත්නාරි වංශයන් කිව්වා වගේ මෙතුමා වටා සිටි ඒ විදග්ධ ගීත රචකයන් ඒ වගේම තාක්ෂණ ශිල්පීන් මේ ගුවන් විදුලියේ නිවේදක නිවේදිකාවන් මේ සියලු දෙනාම අපි මේ වික්‍රයත් එක්ක මේ ගුවන් විදුලි භූමියට ඇතුල් වෙනකොට මේ සියලු දෙනාගේම ආකර්ෂණය අපටත් ලැබුණා. උදව්ව, අදව්ව ඊළඟට ඒ ලැබෙන්නේ තාක්ෂණික සහාය වේවා වාදනයේ දැන් රොක්සාමි, එඩ්ගා පෙරේරා එවැනි ජ්‍යෙෂ්ඨ වාදන ශිල්පීන් විජේදත්ත රණතුංග ඊළඟට යුව අරිවිමල් ගුණදාස කපුගේ වැනි තාක්ෂණ ශිල්පීන් දයද අල්විස් කුසුම් පීරිස් කේඩිකේ ධර්මාධන සමන්නාතාවද එවැනි නිවේදක නිවේදිකාව මේ ඒ සියලු දෙනාගේම ආකර්ෂණය දිනාගන්නට අපිට ලැබුණේ මෙතුමාගේ හෙවණැල්ල හැටියට අපි හිතපු නිසා. පසුකාලීනව මගේ නිර්මාණවලට ඒ අයගෙන් ලැබුණු ආලෝකයේ ගරුත්වය පිරිසක් මම හැම වෙලෙම මෙතුමාට පූජා කරන්නට කැමතියි. ඊළඟට සාපසංගයේ අප ලැබපු අත්දැකීම් සාපසංගය කියන්නේ මම හිතන්නේ සමාජයේ සෑම තරාතිරකමකම මේ අය රසවින්ද එකම ප්‍රසංගයක මම හිතන්නේ අතිශයෝක්තියක් නෙවෙයි. ඒ කියන්නේ සාමාන්‍ය කම්කරුවාගේ සිට ඊ타මත්ම විදග්ධ පරිවරුන් දක්වා තාම දුප්පත් තනත්තාගේ සිට මහා ධනකෝයරය දක්වා ඊළඟට ඒ වගේ සෑම පන්තියකම සෑම සමාජ පන්තියකම අය එක විදිහට රසවින්ද ප්‍රසංගයේ සා ප්‍රසංගයේ ඒ ප්‍රසංගයේ වාර මම 500ක් 600ක් යනතුරු ශාලාවල් වල දොරවල් කැඩෙන තරම් සෙනග මේ පොඩි කමින් ඒ පැමිණි ප්‍රසංගයක් ගීතයෙන් ගීතයට රසිකයෝ හූල්ලපු හැටි කියන්නේ මොනතරම් ගීත සාහිත්‍ය පිළිබඳ අවබෝධයක් තියෙන රසිකයන් එවකට හිතියා කියන එක අපිට දැන් කල්පනා වෙනකොට හරි දුකක් ඇති වෙනවා දැන්. ඒ ගීත සාහිත්‍ය කියන එක ඉදිරියටම රැගෙන ගිය මෙතුමන්ලාගේ නිසා තමයි අසුකාලේදී ආපු සුනිල් ඉදිරිසිංහ, එඩ්වඩ් ජයගුඩි, ටී.එම්. ජයරත්න, දීපිකා ඒ වගේ ඒ සියලුම දෙනා අර පද හොඳ හොඳ පද රචනා ගෙනියමින් ඒ කියන්නේ ආචාර්ය පණ්ඩිත අමරදේවයන් ඒ ඒ ඒ ඊට පෙර හිටපු ආනන්ද සමරකෝන් සුනිල් ශාන්තයන් එවැනි අයගේ ආభాෂයෙන් මෙතුමන්ලා ඉදිරියට ගියා වගේම මෙතුමා එලිපේලි කර විප්ලවකාරී ඒ සංගීත මෙහෙවරත් එක්ක ඊළඟ පරපුර හැටියට අපිට ලැබුණු පහසුව අපිට ඕන තරම් මේ නිර්මාණ කරන්නට ලබා දුන්න අවකාශය කොයිතරම්ද කියලා කියන්න බැහැ. කඳුලෙන් ජීවිතේ මතු ආසනා ජීවිතේ මතු ආසනා සෝකතන සුන්

අද මිහිරමවා විනා වෙතත් නද ගී ගයන්නේ පැතිනේ අද මිහිරමවා රන්කේලි බඳිමින් මග සරදන්නේ ජීවන ගමනේ නිර්මාණ પરම්පරාවෙන් මේ පිටට ක්‍රමනායකයන් සමග නිර්මාණ කරන්නේ නොයදුනාට ඒ ගීත රසවින්ද සාප්‍රසංගයට ආශක්ත වුණු ගීත හොය හොයා අහන ඒවා පිළිබඳ කියවීමක නිරතවන්නා වූ විද්වතෙක් ගීතරචකෙක් වික්‍රත්නායක කියන ගායකයා සංගීතඥයා ලංකාවේ සිංහල ගීත ස්වභාවිත ගීත ප්‍රිය කරන ශ්‍රාවකීන්ගේ ප්‍රේක්ෂකින්ගේ රසිකත්වයට කළ බලපෑම ඔහු කොහොමද දකින්නේ මෙමයි. දැන් මේ පරපුර අපිට වඩා ගාක් ජේෂ්ඨයි. පිටත්පෑයක මහත්මයලා, රෝණවර සිංහ මහත්මයලා මේ ගීතයට දායක වෙන ඔය 69 70 වෙනකොට අපි සිංදු අහන්න පුරුදු වෙලා හිටියේ නෑ. ඉස්කෝලේක කියන දෙයක් විතරයි. අපි සිද්ධාන්ද පුරුදු වෙන කාලේ අපි බයිලා කියමින් හිටියේ මට මතකයි මගේ ප්‍රියතම ගීතය හය පන්ති විතර වෙනකොට පොල්කටු හැන්දෙමිට වගේ රූබර ඇගේ ආදරේ ඇය එන්නේ නැහැ අනේ ඇගේ භූමි තෙල්මුරි මේක තමයි මට ගීයක් ගයන්න කියපුවම මම කියන්නේ මම විතරක් නෑ මාත් මේක ගැන දන්නේ නෑ අතරම 6 වසර වෙනකොටවත් මම ඉස්සල්ලාම දැක්කේ ඊටාම අහඹු ලෙස අපේ පාසලේ ජේෂ්ඨ ශිෂ්‍යෙක් කුලේ අයියා අපි ස්කෝලේට යනකොට ඒගොල්ලෝ ගිහිල්ලා මම හත වසරේ විතර ඉන්නකොට කොළඹ ආනන්දේ නිවාසිකාගාරේ අපේ තිබුණා අලුතෙන් හදපු තට්ටු පහේ ගොඩනැගිල්ල. ඒක දැන් කඩලා. ඒ තට්ටු පහේ ගොඩනැගිල්ලේ උඩ ළමයි ගොඩක් ඉන්නවා අපි බිම. අපි පල්ලෙහා. කවුරු හරි පොඩි කොල්ලෙක්, ඒ කියන්නේ අපිත් පොඩි කොල්ලෝනේ. දේහ නැවිලා කිව්වා කොණ්ඩේ දිගට වවපු කෙනෙක් සින්දු කියන ඌ කිව්වා. කොහොම කි? අපි දැන් මේ කොණ්ඩේ දිගට වවපු කෙනා සින්දු කියනවා බලන්න තට්ටු පහේ උඩට දුවනවා දැන්. කෑ ගහගෙන හූ කෑගෙන දුවනවා. පස්වෙනි තට්ටුවට ගිහලා දැන් අර ලොකු ශාලාවක් තිබුණේ. ඒකේ දෙස්පුඩු දාලා තිබුණේ නෑ. පන්ති බෙදලා තිබුණේ නෑ. කූ කියන්නේ ඇතුළට යන්න පස්සේ තට්ටුව නගිනකටම ලොකු අයියලා දෙන්නේ අපි හතර දිනක් දුවන ගියා. අල්ලගත්ත බෙල්ලෙන් ටෝම් ටෝම් ගාලා ගැහුවා. දරුවා කට වහගෙන ඵලයව යනවා නම් ඇතුළට. අපි යනකොට මම මේ දන්නේ කවුද කියන්න මන්ද කියලා මෙතුමා ඉන්නවා බිම වාඩි වෙලා ඒ තට්ටු පහේ ගොඩ නැගිලි සර්පිනාවක් සහ තබ්ලාවක් තිබුණා. තව වතුර බේසමක් තිබුණා. වතුර බේසමක් පැත්තක. දැන් අපි ගියන් පස්සේ පටන් ගත්ත මට මතක හැටියට තොටුපළ තොටුපළයි මේ කියන්නේ. දැන් කවුරු හරි මේ වතුර බේසමක් සද්ද කරනවා. අපි දැන් අර කෑ ගන්න හූ කියාගෙන ගිහිල්ලා කට ඇරගෙන මේක දිහා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ දැන් අපි අහනවා අර ඉහළ පන්තිවල අයියලෙන් අහන්නත් බෑ ඒගොල්ලෝ අපි කතා කරනකොට කැමතිත් නෑ අයියේ කවුද අරපා ඒ තමයි විතරක් එතකොට තමයි අපි මේ නාමය අඳුනගත්තේ ඊට පස්සේ දැන් අපි හොයනවා දැන් දැන් අපිට මාරයි දැන් අර මේ දේ බලපුවම මම කියන අපිට දැනෙච්චේ ඊට පස්සේ මේ සින්දු හොයන එකාවේ හැම කැසට් එහෙම අපිට අහන්න අවස්ථා නෑ දැන් අපි හොස්ටල් එකේ හිටියේ කොහොම හරි සර් කෙනෙක් ගෙවත් ඇටි අන්තරයක් නෝක. ඔහුගේ දී අපිට ඇහෙන්න පටන් ගත්තා. දැන් ගුවන් විදුලියත් අපිට හොස්ටල් වලට අහන්න අඩුයි. ගෙදර ගියාම විතරයි අහන්නේ. අමුතු ගීත. මට මේ වෙලාවේ මතක් වෙන හැටියට එකක් තමයි පොඩි කුමාරි. හාමි. අපි දැන් මේකේ තියෙන ජන කවියක්ද මේකේ ලොකු අර්ථ තේරෙන්නේ. අපි ඇත්තටම මේක ආස කරන්නේ සර්විනාවට. සර්විනා අපි කියන මාර සර්විනා ගිහිල්ලා නේ තාත්තා තමනම තමනම තමනම තමයි කියලා ඕකට තමයි ඊට පස්සේ දැන් තොටුපළයිනේ ගැඹුරක් තේරෙන්නේ අපි ආස කරේ අදිනවට ඔබල දුදීලා උන්නේ අදින අදිට කියලා මෙහෙමත් ඇද්දයි දැන් අපිත් අදින්ද කියලා හිර වෙනවා පපුව හිර කරගෙන නැතර කරගෙන දැන් මේ මේ මේ පොඩි පොඩි දේවල් තමයි මේ දැනෙන්න පටන් ගත්තේ ඉස්සෙල්ලා ඊට පස්සේ මට ගීත රචනයක් ළමා කාලේ දැනුනේ හොස්ටල් එකේ එක්කන් ගියා මඩොල්දුව බලන්න. මඩොල්දුව. ඒකට අපේ හොස්ටල් එකේ අයියා කෙනෙක් සංගපයව අජිත් ජීවදාස කියලා. ඒකෙන් අපි පෝලිං ගාලා එක්කන් ගියා. මෙන්න මෙදා තමයි මට අර්ථයක් දැනුනේ හරියට. කොහේද කොහේද අපේ ලෝක කොහේද කොහේද අපේ රටක් මුරකාවල් නැති වැටකොටු දැමි නැති අපේම අපේම නවාතැනක්. රාජකුමාරයන් කුමාරියන් ඉන්න පළාතක් නපුරු රාස්‍යයන් රාස්‍යයන් ඉන්න කැලෑවා පුංචි සුරංගනාවක් සැඟවි ඉන්න වලාව අපිට හිතුමති රජ කරගෙන ඉන්න දිහාව. ඔන්න දැන් දැනෙන්න පටන් ගත්තා. දැනෙන්න පටන් ගන්න අපි දැන් ටික ටික කටහඬ එහෙම වෙනස් වෙනවා. අපි දැන් එනවා ඉහළ 9 10 පන්තිවල. එනකොට ඔන්න අපිට දැනෙන වචන එනවා. මුතු පරම සුපිරිසුදු ආදරයෙන් ඔබගෙන් සමුගත් සඳය කලේ ඔබ සිත් ඔබ සිත මා පසුපස මගේ කුටියට ඇවිදී ඒ සිත මා ළඟ කතා කරනවා දැස්සම නුපියා බලා සිටිනවා දඟකාරකම් කරමින් නෙතු පියන්න ඉඩ දෙන්නේ අර දැන් රුල්කන්ත මාතත් කියන අද්දික පියාන බෙදා ගන්න මට බෑ ඒක ඊට වඩා වෙන ලස්සනක් තිබුණා දැන් අපි කල්පනා කරනවා මේක නිකන් නිසඳසක් වගේ එකක්. කොහොමද මේකට කණුවක් දාන්නේ? මෙන්න දැන් අපිට වදිනවා මේ වටිකටි. ඊට පස්සේ සමහර ඒවා අපිට පේන්නේ නෝ ගීත බවට පත් වෙන්නේ කොහොමද කියලා හිතන්න බෑ. ඔබේ දෙතොල් පෙකිලිහි විපුණු හසරල් විලි හද දියව ගලායයි දලු ළමින් සැලිසලි මෙවන් සුව පෙර නොයදි තුන් සිතව සලිත වේ සසර සැරිසරනති ඔබ මගේ ඔබ මගේ කොච්චර කියනවා නම් අපි ඒ ලෙවල් වලට එනකොට ওই කෑල්ල ලියලා ගුලි කරලා ගෑල් ළමෙන්ට දානවා ඊට පස්සේ විවිධ ප්‍රතිචාරات ලැබෙනවා සසර සැරිසරන තීක ඔබ මගේ ඔබ මගේ දැන් එතකොට ඔන්න අපිට දැනුණා අලුත් විදිහකට දැන් රෝණ විරසිංහ මහත්මයා කරන පැහැදිලි කිරිල්ල මට කරන්න බෑ මම දන්නේ නැහැ ඒ ස්වර තල කොහෙද තියෙන්නේ කියලා නමුත් කොහොම හරි අලුත් දෙයක් තිබුණා. ඒ අලුත් දේ මම පස්සේ වතාවට තවදුරටත් කියන්න සමහර තැන්වල දැනුණා. දැන් රජගෙදර පරිවිය චිත්‍රපටයේ අපිට හුණා අලුත් ගායනයක්. ඒකේ නීල බිඟු කෙර තාම රස පෙර ආදරෙන් සනසාලා තිසර සුදුමුදු සුදුමුදු සම්තඹර පහසින් මෝහණය මේක අර බටහිර සංගීතය ඇහෙන නාද රටා අර හාමිනිස් ඌව ඇහෙන්න පටන් ගත්තා. අමුතු ගීත. ඊට පස්සේ මට හොඳට මතකයි අපි හන මොකද්ද මේ සින්දු කියලා ඒක පැටිගත කරපු විදිහ අපිට ඒක හිතා ගන්න බෑ. වික්‍රත් නායක මහත්තයා මාළනී කියන. ඊරසී පිටකම යටින ඉන්ද්‍රජාලය. මා මනසේ ඒක ඉවර වෙන්න කලින් යන අන්ධකාරය. අපි කල්පනා කරනවා. එයා කොහොමද එහෙම කියන්නේ? එක්ක මාළනී කියලා ඉවර වෙන්නේ. දැන් අපිට මේක තේරෙන්නේ. තේරෙන්නේ නැතිකම නිසාම අපි මේවා ගැන හොයනවා. ඊට පස්සේ අපිට ඉහළ පන්තියේ අයියා කෙනෙක් හොයන නැහැ. සර් කෙනෙක්. සර් කෙනෙක් කිව්වා ඔය තියෙන්නේ උඩු හිත යටි හිත. අපිට කියලා දුන්නා. උඩු හිත. එක්කෙනෙක් ගෑනු ළමයෙකුට උඩු හිතෙන් තාම දැඩිව ආකර්ෂණය වෙනවා. යටින් කියනවා වරදින බැඳෙන නඳුන් ලෝකෙට. අපි කල්පනා කරනවා මාරයි. ඔන්න ඔය මාරයි කියන තැන තමයි අපිට වැදුනේ අපිට දැනුනේ වික්‍රත්නායක මහත්මයා සුපිරි තුරුවාදරයෙන් අප වෙලී දෙදු අද සැඳ කලින් ඔබගෙන් සමුගත් මොහොතේ ඔබ සිත මා පසුපස මගේ කුටියට ඇවිදින්න ඔබ පරම සුපිරි පුරු ආදරයෙන් අපිරිදී දෙබු අද සැනේ කලී ඔබගෙන් සමුගත් මොහොතේ ඔබ සිත මා පසුපස මගේ කුටියට ඇවිදින්න තුමා ළඟ කතා කරනවා දැසම නොකිය බලා හිඳිනවා සිත මාළඟ කතා කරනවා දැසම නොකිය බලා හිඳිනවා දම්කාර කම් කරන්නේ නැති යන්න ඉඩ දෙන්නේ තාක්ෂණය කියන කාරණේ තා සීමාකාරී සාධකයක්. දැනුමත් එහෙම තමයි. දැනුම සීමාකාරී. දැන් වගේ අන්තර්ජාලය නෑ. අපිට ඕන ඕන වෙලාවට ගිහලා තොරතුරු හොයාගන්න බෑ. විශේෂම තාක්ෂණය කියන කාරණේ තාමත්ම සීමාකාරී. දැන් ධම්මික බණ්ඩාර මහත්මයා කිව්ව කීටත් ඒ වගේ තවත් ගීත ගණනාවක් නිර්මාණය කිරීමේ තාක්ෂණය යදාගත්තු ආකාරය තාමත්ම පුදුම සහගතයි. ඒක කොහොමද කළේ කියලා. මයික්‍රෝන් එකක් දෙකක් හෝ තුනක් තියාගෙන එහෙම නැත්නම් අවම තාක්ෂණයක් තියාගෙන දැන් කරන්න බැරි දේවල් මේ තරම් දියුණු තාක්ෂණය තියෙන කාලෙත් කරන්න බැරි දේවල් කොහොමද හිරු කළේ? ඇත්තටම කළේ කොහොමද? හිතේ හයිය උද්‍යෝගය කරන්න ඕනමයි කියලා හිතන එක ඒ හැමදේමත් එක්ක තාක්ෂණය කොහොමද ඒ කාලේ මේ මේ තරම් විවිධ ප්‍රමාණයක් හදන්න භාවිතා කළේ? මම හිතන්නේ තාක්ෂණික මෙවලම් මෙතරම් දියුණු කාලයක් නූණු නිසාම තමයි එවැනි දේවල් කෙරුණේ කියලා මේ මම විශේෂයෙන් මේ අවස්ථාවේ කියන්න කැමතියි. මොකද ඒ එතකොටත් මේ මේ තාරුණ්‍යයේ ඉන්න අයට විෂයක් තියෙනවනේ. ඒ විෂේ අපි යෙදුවේ අවමගත හෝ අයුක්තිසහගත දේවල් වලට නෙවෙයි නිර්මාණකරණයට තමයි යෙදුවේ. මොකද අපි පොතපත කියවනකොට අපේ ගුරු භවතුන් අපිට කියලා දීලා තියෙන්නේ විශේෂයෙන් කුමරුතුන් කියලා තියෙනවනේ අලුත් අලුත් දෑ නොතනන જાතිය ලෝ නොනගී කියලා. ඒක නිසා මේ අලුත් දෙයක් කරන්නට ඕනෑ කියන හැඟීම මම මම මේක පෙරත් මේවා කියලා තියෙනවා කියලා මම හිතනවා හිමානන්ද මොකද මම ගුවන්විදුලියේ පළවෙනිම කටහඬ පරීක්ෂණයට ඇවිල්ලා ඒකට අපි කියන්නේ ඔඩිෂන් කරනවා කියලා මේ ඔඩිෂන් එකට ඇවිල්ලා වාඩි වෙලා කිව්වොත් මගේම තනුවක් මගේම තනුවක්. ඉතින් ඒ කියන්නේ මේ පඬිතකමක් නෙවෙයි. ඒකට වුණත් මොකටද අනුන්ගේ ගීතයක් මම ගයන්නේ කියලා හිතුවා. ඒක නිසා අර අලුත් දෙයක් කරන්නට ඇති ඕමනාව, ආශාව සහ ඒ ඇල්ම ඊට අවශ්‍ය ධෛර්යය අපි උපදවා ගත්තා. ඒක තමයි මේ මේ මේ ගමනේ සාර්ථකත්වය මෙතෙක් දකින්න කිසියම් කෙනෙකුට පේනවා නම් ඒ එදා ඒ ආරම්භයේදීම ගත්ත දෙයක්. ඇත්තම ද මාළියේ කියන ගීතය මේ sound on sound recording system එකේ තියෙන්නේ. sound on sound recording කියන එක අද මේ ඕනෑම පුංචි දරුවෙකුට කරන්න පුළුවන් විදිහට තාක්ෂණික මෙවලම් බිහි වෙලා තියෙනවා. සවුන්ඩ් ඔන් සවුන්ඩ් කියන්නේ මහා ලොකු විශාල මේ විශ්මය ජනක දෙයක් නෙවෙයි. දැන් ඒ වගේම තමයි මට මතකයි ගුවන්විදුලියේ මගේ ගීතයක් ප්‍රචාරය කරන ඒ කාලේ පුංචිහාමු පුංචිහාමු කොහෙද මේ උදයෙන් කියන ගීතය මේ ප්‍රේමකී ජල්විස්පත්තුමා මේක ලියලා තියෙන්නේ. මේ මම කිව්වා ප්‍රේම මට ඕන මේ බටහිර සංගීත කලාවේ තියෙන චිප්මන්ක්ස් කියලා මේ ගායන ක්‍රමයක්. චිප්මන්ක්ස් කියලා. චිප්මන්ක්ස් කියලා මේ දකුණු ඇමරිකාවේ සතෙක් ඉන්නවා. මේ ඒ සතාගේ කෑ ගහන හඬ තමයි මේ ගීතවත්ව මේ නිර්මාණාත්මකව මේ කරන්නේ. මේක බටහිර සංගීතයේ ඇත්ත වශයෙන්ම අපිට දකින්න ලැබුණා. මේ සිංහල ගීතයක් ඒ විදිහට කරලා තිබුණේ නැහැ. මේක හරි බොහොම පුදුමාකාර දෙයක් මේ අපිට කරන්න පුළුවන් වෙයිද බැරිද කියලා. නමුත් අර අපේ රෝහණ විරසිංහන් කිව්වා වගේ ඒ කාලේ ගුවන්විදුලියට ආපුහාම තාක්ෂණික මෙවලම් භාරව ඉන්නේ එහෙම නැත්නම් OS ලා TS ලා මේගොල්ලෝ පවා මේ මාත් එක්කලා හරි හිතවත්. මොකද මොකක් හෝ අලුත් දෙයක් අරගෙන තමයි මේ එන්නේ කියලා ඒක අලුත්ම තනුව විදියක්. එහෙම නැත්නම් අලුත්ම සංගීත භාණ්ඩ හඳුන්වාදීමක් මේ ප්‍රතිගත කිරීමට. ඒ වගේ. ඉතින් ඒක අලුත්ම මේ voice arrangement එකක්. ඒ වගේම මේ සමූහ ගායන මේ මේ කොහොමද මේ මේ ගීතය තුළට කවන්නේ එහෙම නැත්නම් ඒවට අනුගත කරන්නේ කොහොමද කියන මොකක් හෝ මේ වික්ටෝරියා මොනවා හරි මෙහෙම කරනවා කියලා. ඒක නිසා මට ඒ ඒ හැම පාර්ශවයේ පාර්ශවයකම අය මට ආදරේ. ඒක නිසා ආර්ය මල් තමයි බොහෝ විට මේ මට ඔළුවට අදහස් දාන්නේ වික්ටමී චිට්මන්ක්ස් සින්දුවක් අපි කරමු කියලා. මම චිට්මන්ක්ස් සින්දු අහලා තිබුණා බටහිර ගීතවල. බටහිර ගීත ආරේ ඒවා තියෙනවා. මම කිව්වා මේක කොහොමද කරන්නේ හරි අමාරුයි කියලා. ඉතින් අර රෝහණ විරසිංහයන් කිව්වා වගේ සංගීතාත්මකව මේක විග්‍රහ කරනකොට ඔබ මෙතන අතලොස්සකට තමයි මේක තේරෙන්නේ. ඒක නිසා මේ මේ අපි පටිගත කිරීම වලදී පාවිච්චි කරන භාවිත කරන වේග ප්‍රමාණය තියෙනවා. මේ දැන් 3 uh, and 3 quarter කියලා කියනවා 7 and half කියලා කියනවා 15 කියලා කියනවා මේ මේ පැටි uh, පැටි දහවණේ වෙන වේගයට කියන නම් ඉතින් දැන් ඔය පුංචි හාමෝ කියලා ගීතයේ මේ three part harmony කියන එක තුන් දෙනෙක් කියන්න ඕන ගායනයක් තනිව මා ගායලා තියෙනවා ඒ කියන්නේ මේ වේගය අඩු වැඩි කිරීමෙන් තමයි ඒ ඒ සූක්ෂම විදිහට මේ වැඩේ මට කරන්න උදව් වුණේ URMI කියන අපේ දයාබර හිතවතා එතුමා මේ තාක්ෂණික මෙවලම් භාවිතයේ මම හිතන්නේ ඊටාම විශ්මයජනක දේවල් කරලා දුන්නු කෙනෙක්. නමුත් අද එතුමාගේ නම කියවෙන්නේ නැහැ. නමුත් මම බොහෝ විට මාළිනී ගීතේ කියන්න ගියත් අදත් එතුමාව මතක් කරනවා මට මේ නිර්මාණයේ සාර්ථකත්වයේ නැත්නම් සාර්ථකව කරගන්න පුළුවන් උනේ එතුමාගේ තියෙන බුද්ධිමයිමේ හින්දා. ඉතින් මේ මේ පුංචිහාමෝ පුංචිහාමෝ කියන ගීතය රෝණ මේ ගුවන්විදුලියේ ප්‍රචාරය කරනවා නිවේදක නිවේදිකාවන් වික්‍රත් නායක සහ පිරිස කියලා. නමුත් මම තනිව ගායනය කරලා තියෙනවා. මේක මගේ මේ මේ මේ මගේ ආඩම්බරයක් ඇතුව කියන කතාවක් නෙවෙයි. මම මුලින්ම කිව්වේ ඒක තමයි මේ විශේෂයට කොයිතරම් අපි කැප වුණාද කියන්නේ. ඒ කැපවීම හරහා අපිට අලුත් චින්තන එනවා පහළ වෙනවා. ඒක නිසා මේ ඒ අනිත් එක තමයි සුහද මිතුරු ඇසුර. ඒ ඒවත් එක්කම තමයි මේවා බොඩ් බැගුනේ. ඒක නිසා මේ මේ දැන් ඔය ඔය දැන් මේ අපේ ධම්මික බණ්ඩාර නැතුවගේ මාලිනී කියලා කෙනෙක් කියනවා ඉන්ද්‍රජාලය කියලා තව යටින් ඒත් එක්කම තව කෙනෙක් කියනවා. ඒ තව කෙනෙක් නෙමෙයි වික්‍රත් නායකමයි කියන්නේ. මේ දැන් මේක අද ගායනවා නම් යුග ගීයක් හැටියට ගායනවා ඉතින්. අර ඉන්ද්‍රජාලය කියන කොටස තව කෙනෙක් කියනවා. ඉතින් නමුත් අපි ප්‍රතිගත කරලා තියෙන මුළුම ප්‍රතිගත කිරීම මහාචාර්ය සුනිලාරි රත්නන් මම තනුවල හැදුවට පස්සේ තමයි මේ පදමාලාව ලියලා දුන්නේ. ඉතින් අර මොකද තාක්ෂණය හා බැඳි බැඳෙන්නට අද මහා ලොකු මේ කරදරකාරී අමාරු තත්ත්වයක් එහෙම එහෙම දෙයක් නැහැ. අද එක බට්නයක් එහෙම නැත්නම් එක ස්විච් එකක් මෙහෙම එබුවාම එකයි කියන්නේ එක සෝලෝ සිංගින් එක එක එක එක ඒකල ගායනයක් කරනවා ඒකේ ඩබල් පාට් එක හාමෝනි ඕන නම් මේ බොත්තමක් තියෙනවා තද කරපුවාම ත්‍රිපාත් හාමෝනි එක ඇහෙනවා. එහෙම කරගන්නට පුළුවන් මෙවලම් දිහි වෙලා තියෙනවා. තාක්ෂණයේ ඒ තරම්ම දියුණුයි. නමුත් එදා එහෙම හිතන්නටවත් බෑ. ඉතින් පටිගත කිරීමේ නැත්නම් පටි දහවන යන්ත්‍ර තුනක් මෙහෙම වටේට තියාගෙන තමයි ওই වගේ දේවල් මේ විශ්මයජනක දේවල් එදා කරේ. ඉතින් ඒක නමුත් අද හිමානන්ද මා කියන්න කැමති මෙතරම් තාක්ෂණයේ දියුණුවලත් අපේ කාරුණ්‍ය ඒ වාගේ හරියට ඵල ප්‍රයෝජන ලබනවාද කියලා. ඉතින් ඒක හරි දුකට කාරණයක්. අද තාරුණ්‍යයට මා ඊටාම ආදරෙන් මතක් කරන හැම අවස්ථාවකම මේ තීන තාක්ෂණයෙන් උපරිම දේ කරන්න උත්සාහ කරන්නේ නැති ඇයි උත්සාහ කරන්න ඔබට කරන්න පුළුවන් දක්ෂතා තියෙනවා හොඳ ගායකයෝ ඉන්න හොඳ ගායන කුසලතාව තියෙනවා දක්ෂතාව තියෙනවා හොඳ හැකියාවක් තියෙනවා. නමුත් කියන්නේ එක්ක මොහිදින් දෙකේ සින්දුවක්, එක්ක ජෝතිපාලයන්ගේ සින්දුවක්, නැත්නම් මිල්ටන් පෙරේරාගේ ගීතයක් ඔය ආදි වශයෙන් අනුන්ගේ ගීතයක් ගාමින් වේදිකාව පුරා නටනවා. ඒක නෙවෙයි කරන්න ඕන. අලුත් අලුත් දෑ නොතරන જાතිය ලෝ නොනගී නම් තවත් දෙයක් තියෙනවා තාරුණ්‍ය જાතියක ජීවනාලිය හැටියට අපි නිතරම කතා කරනවා. තාරුණ්‍ය අලුත් දෙයක් කරන්න ඕන. එතකොට තමයි මේකේ ප්‍රභාවය. එහෙම නැත්නම් මේකේ දියුණුව, මේකේ උන්නතිය කවදා හෝ කෙරෙන්නේ නැත්නම් දිනු වෙලා මේවා තව තව ශ්‍රවණ මාධ්‍යයත් එක්කලා එකහුව වෙලා මේ රසවත් බව මේ හදවත් වලට කතා කරන්න මේ මනස උත්තේජනය කරන්න එහෙම නැත්නම් මේකට නව අරුත් දෙන්න මේ හැම දෙයක්ම කරන්න පුළුවන් තරුණයන්ට. නමුත් අද මේ මෙතරම් තාක්ෂණික මෙවලම් භාවිතයේ සුලභ වෙලා තියෙනකොටත් මම හිතන්නේ කාරුණ්‍ය මේ වගේ නිසි ප්‍රයෝජනෙ ගන්නෙ නැහැ කියලා. උදළු නගුල්ගෙන තැනක හොයනවා මං කුඹුරු කොටන්නට උදළු නගුල්ගෙන තැනක හොයනවා මං වලව් පැලැන්තිය මෙතෙක් නොකල දේ කරන්න යනවා මං වලව් පැලැන්තිය මෙතෙක් නොකල දේ කරන්න යනවා මං සිඳ බිඳලන්නට කෙබලෙකු වෙනවා මම. කාගින් සතුරා සිඳ බිඳලන්නට කෙබලෙකු වෙනවා මම. දනන් හල කුකුරෙන් වැද දෙවි මම එකම මිනිස් ගැල එකම අහසයක සම සම හිත ගින්නයි ටිකම විනි කැල ටිකම ආසයට තම තම ලෙස ඉන්නයි හිතට නොවත් කළ සහදියමින්වත් ඉබුරෙහි වපුරන්නම් සිතට නොවත් කළ දහදියමින් මතු කුරෙහි වපුරන්නම් එකම මිනිස් පැල එකම ආසයන සමකම ලෙස ඉන්නයි එකම මිනිස් ජල එකම අහසයට සම සම ලෙස ඉන්නයි අද අපේ වාදක මණ්ඩලය වයලින් වාදනයේ වෛද්‍යතිලක මල්සංග රත්නායක, දශරත් නායක, චලය නිමසිරි කුරු, බර්ණලාව ශාන්ත සමරනායක, සිතාර දිලෝෂ රවීන්ද්‍රනාත්, කීබෝඩ් හසන්ත ජලාල්, ඉදුනත් නන්දසිංහ, ලීඩ් ගිටාර් නිහාල් පෙරේරා, සුදා දුක්ෂ රිද්ම් ගිටාර්, ප්‍රසාද් සිල්ලා බේස් ගිටාර්, තබ්ලා වාදනයේ විදුතරණවීර ඩොක්ටර් ෆැඩ් සිසිර ධර්මරත්න සංගීතය මෙහිවේ විශාරද රෝහණ ධර්මකීර්ති. නගර සහල බදිනා චන්දසිරි වික්‍රමසිංහ හේමචන්දසිංහ සමග එස්.ඩී. අතුලසිරි නාද සංකලනය කළ ආනන්ද පද්මසිරි සමග ටියුලින් ජෝන්ස් අද වැඩසටහන අධීක්ෂණය කළ සිංහල සේවාධ්‍යක්ෂ බහති ත්‍යාතිලක මට නිෂ්පාදනය සහාය මාරිස්ටලා තනන්දු එසනම් සමුගෙන යන්නට වෙලාව හරි. එසේනම් වික්‍රත්නායක යන්නේ උතුමන්ට බෙහෙවින්ම ස්තුතියි. අද දවසට සහභාගී වුණු ධම්මික බණ්ඩාර මහත්මයා බොහොම ස්තුතියි. කතා කරන තව ප්‍රාය ගණන්ක්වත් කතා කරන්න පුළුවන් බොහොම ස්තුතියි එතුමන්ට. රෝණ දේසිංහ මහත්මයා බොහොම ස්තුතියි ඔබතුමන්ටත්. ගෙතරත් කුඩුව මහත්මයා, ප්‍රවීණ ගීත රචක කුලනාරවංශ මහත්මයා. මම හිමානන්ද රාජපක්ෂ. ගාරිස ගාරිස ගංගා විශ්වයේ රටා කලාවට නැඟූ අප්‍රමාණ මිනිසුන්ගේ ජීවන රටා, ගී පද රටා, ස්වර රටා යන කියවන ස්වදේශීය රටා.